ශ්‍රී ලාංකික ජනතාව වැඩිහිටි වයසට යනකොට අවුරුදු 80ක් වෙනකොටත් ඔවුන්ට කතා කරන්න කන්න hina වෙන්න දත් 20ක්වත් තියෙන්න ඕනේ. මේ මධ්‍යම වයසට එනකොට ක්‍රමානුකූලව දත් දිරා ගිහිලා ඒවා ගලවා ගන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් විදුරු මස් රෝගය නිසා දත් හැලියන්න සිදු වෙනවා. අපි මෙතෙක්කල් පාසල් ළමයින්ට නැතිනම් පාසල් දන්ත සේවාව තුළ අවුරුදු 6 ළමයි, 9 ළමයි, අවුරුදු 12 ළමයි පරීක්ෂා කරලා ඔවුන්ගේ දත් ප්‍රතිකාර කරලා මෞඛ සෞඛ්‍ය ප්‍රවාදනය කළාට අවුරුදු 16න් පාසල හැර යනකොට අපි මෙතෙක් කල් විධිමත්ව ඒ අයව පරීක්ෂාවට ලක් කරේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් පාසල හැර යනකොට ඔවුන්ගේ දත් දිරා යාමට හෝ විදුරුමස් රෝගයට ලොකු ප්‍රවණතාවයක් තිබුණොත් ඒවා පාසල හැර ගියාට පස්සේ වැඩිහිටි වයසට නැත්නම් මධ්‍යම වයසට පත්වීමත් සමග මේ රෝග ව්‍යාප්ත වෙලා ගිහිල්ලා අවසානයේදී අවුරුදු 65 වෙනකොට අපිට පේනවා 122ක්ම මිනිස්සුන්ට එක දතක්වත් නැහැ. ඒ වගේම සාමාන්‍යයෙන් ගත්තොත් එම අවුරුදු 65 කෙනෙකුට තියෙන කටේ දත් 12යි.